විශාඛා මහත්මිය ඔව් තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ එනවද අවසරයි ඊටාම හොඳ ධර්ම දේශනා මේ ඔබ වහන්සේ හොඳට දේවල් විස්තර කළා දෙනවා එක ක්‍රමයක් කෙටි ක්‍රමයක් මට ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ කියන ඒවට අදාළව දැන් යමක් හිතට ආවහම උදාහරණයක් වශයෙන් කවුරු හරි හරි සිද්ධියක් හරි හිතට එනකොට ඒක ධම් ඒ කියන්නේ මනසට ඇතිවෙච්ච ධම්මයක් විදියට දැන් අර පංච උපාදානස්කන්ධයක ඇතිවීමක් විදියට දකිනකොට ඒක කෙටිම ක්‍රමයේ විදියට තමයි ඒක ඒ විදියට කරන්න පුළුවන් නම් ඒක සමහරලාට කරන්න පුළුවන් එතකොට හරිම මේ පහසුයි දැන් මේක පුද්ගලයි දැන් ඔබ වහන්සේ දේශනා කළානේ දැන් හේතුඵල බලනවා කියලා දැන් මේ නරක කෙලස් දිගට යන්නේ හේතු දිගටම තියෙනකොටනේ එතකොට සතිය සතියෙන් අර අවිද්‍යාවත් එක හේතුවක්නේ දැන් එතකොට ඔතන මේ මොකද්ද යෝනිසමනසකාරය මෙහෙම කළා අවිද්‍යාව ඇති කරගත්තාම දැන් මේක කෙනෙක් පුජ්‍යලයක් කළා ගත්තාම තියෙන එකක් නේ අපි මේ කෙලෙස් ඇති කරගන්නේ කෙනෙක් පුජ්‍යලයක් කළා ගන්නකොටනේ දැන් මේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙච්ච එකේ ඒ විදිහටම දකින්න පුළුවන් නම් එතකොට මුගද්දරට ඔය ඔක්කොම කෙටි කෙටියෙන් කරන්න පුළුවන් බවක් තේරෙන සාමනහස හැමතිස්සෙම කරන්න බෑ ඒකට ඒක තමයි කෙටිම මඟ කියලා මේ අහුවෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. පුළුවන් නම් ගැටලු නැහැ. දැන් කරගන්න බැරි එතකොට දැන් ඒ මට්ටමට හිත ගේන්න ඉතින් දීර්ඝ කාලයක් අපි මෙහෙම ටික ටික පුහුණු කරනවා. දැන් හිතමු දාලුචීරිය හාමුදුරුවන්ට කෙලින්ම දෙත්තේ දෙත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති කිව්වා මේක ඒක පළදරුවන්නේ උන්වහන්සේට ඒක හැම ඒ වෙලාවෙම ඒ මට්ටමට හිත ගන්න පුළුවන් නේ. ඒ නිසානේ වහාම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ කතාව අපි කොච්චර අහලා තියද නමුත් අපිට තාම ඒක කරගන්න බැහැනේ. කරගන්න බැරි මේ මට්ටමට පුහුණු වෙලා නැති නිසා. ඉතින් ඔබතුමිය කියනා වගේ මේක උපාදානයක් මේක අවිද්‍යාව මතයි ක්‍රියාත්මක වෙන්නේ මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන මේ මේක තමයි අපි දැක ගන්නට ඕන. හැබැයි ඒක නිකන් මතු පිටින් හිතලා විතරක් හරියන්නේ නැවත නැවත ගැඹුරට විනිවිද දකින්න ඕන. ඉතින් එහෙම දකින්න තමයි අපිට මේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ විවිධ පැතිවලින් ප්‍රගුණ කිරීමේ වැදගත්කම තියෙන්නේ.